ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අඩුකල ජලවීමනිපා එහි අඩුකම පා අඩු සලකලමි මනිසා එහි අඩු සමපා Papa. ಜಾಲೆ ತಿರುನ ಕಾಲೇ ನತನಿತಿ ಸೆಲವಿ ಮಾ ನತನಿತಿ ಸೆಲವೇ ಮಾ ಅಡು ಕಲೆ ಸೆಲವಿ ಮನಿತಾ ಏನಿ ಅಡು ತಮ ಪಾ භාගයස සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා ලොවේ අනගී සතර ඉගෙන සබේ මැනි කසේමා පොපාගයස සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා ලොවේ අනගී සතර ඉගෙන කබේ මැනිකසෑම තැනට ඕදින වචන මිසත වැඩි බසනත පඬිතන වේ තැනට ඕදින වචන මිසත නත පඬිතන වේ සොඳත ජලේ පිරුණ කලේ නත නිසලවීමා තනි පිටලවේ අඩු කාලයකල වී මනිකානේ අඩු කමවානි අතීතය චාරිකාවකට ගිහින් එන්න හොඳ තැනක් වුණාට නතර වෙන්න හොඳ තැනක් නෙවෙයි කියලා කතාවක් තියෙනවා. Past is a nice place to visit but not the right place to stay. හැබැයි මේ අතීතයට ගිහිල්ලා අපිට වර්තමානය වෙනුවෙන් යමක් අරගෙන ඉන්න පුළුවන් නම් ඒ අතීතයට යන චාරිකාව ඵලදායී චාරිකාවක් කියලා අපිට නම් කරන්න පුළුවන්. ඔබ ඒ සමන්දුන් ගීතය අපට අතීතයේ නැසෙන ගීතයක්. ඒ ගීතය අපේ ගීත වංශ කතාවේ අතීතයේම ලැබෙන ඈතින්ම ලැබෙන සම්පතක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ ගීතය ගායනා කළේ හේවා බෝවලගේ විලියම් රූපසිංහ හෙවත් එඩ්.ඩබ්ලිව් රූපසිංහ අපේ ගීත වංශයේ සමාරම්භකයෙකු හැටියට අපිට හඳුන්වන්න පුළුවන් එතුමා. එතුමා 1971 අප්‍රේල් 27 වෙනිදා අපෙන් සමු ගන්නවා. සිංහල ගීත වංශ කතාවේ නොමැකෙන පරිච්ඡේදයක් එඩ්.ඩබ්ලිව් රූපසිංහ 1895 නොවැම්බර් 24 වෙනිදා මාතර පීක්වැල්ලේ ගබඩා වීදියේදී තමයි එතුමා උපත ලබන්නේ. ගමේ මාතර වනරාජ විද්‍යාලයෙන් මාතර ජිනානන්ද මාතර සාන්ත තෝමස් විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබෙන ඔහු නවෝ කලකින්ම කොළඹට සේන්දු වෙනවා. කොළඹදී ඔහුට හම්බ වෙනවා විල්බර්ට් පෙරේරා කියන තබ්ලා වාදකයා. තව ඇල්බර්ට් සයිමන් පතිරාජ කියලා සංගීතඥයෙක් හම්බ වෙනවා. එම්.ජී. පෙරේරා ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ හදාරපු සංගීතවේදියෙක් හම්බ වෙනවා. මේ තුන් දෙනාගෙන් පෝෂණය ලැබූ එඩ්.ඩබ්ලිව් රූපසිංහ අපේ ගීත වංශයේ සමාරම්භක අවධිය අලංකාර කළ සංගීතවේදියෙක්. අදත් අප සමග ඉන්නවා සුපුරුදු පරිදි විශාරද ජයන්තාරවින්ද. ඔබ රූපසිංහ මාස්ටර් දැකලා තියෙනවා නැත්නම් මෙලවට ආශ්‍රය කරලා තියෙනවා ඔහු සමග වැඩ කරලා තියෙන්න පුළුවන්. අපිට කියන්නකෝ මේ රූපසිංහ මාස්ටර්ගේ අතීත මතකය. මම 951 වගේ කාලේ මේ ගුවන් විදුලියට එනකොට මේ එතුමා හම්බ වෙනවා මට. උස සිරුරක් තිබුණා, ලස්සන පුද්ගලයා තබ්ලාව වාදනය කරන බොම් ලස්සනට මම දැකලා තියෙනවා තබ්ලාව මේ ටියුන් කරනවා බව. <laughs> ඔව්. ඉතින් ඒ කාලේ රතන් ජංගරතුමාගේ පරීක්ෂණයට වෙන්නේ හිටලා සුපර් ග්‍රේඩ් එකක් ගත්ත මේ රූපසිංහ මාස්ටර්. ඉතින් මේකේ පුදුමය තමයි ඉන්දියාවට නොගෙහින් <laughs> රාගධාරී සංගීතයේ ආభాසයෙන් මේ ග්‍රැමෆෝන් සංගීතය එහෙම ඇසුරු කරලා මේ තරම් කදිමට මේ ගායනා කරපු කාරණේ ඉතාල වැදගත්. ඔව් රූපසිංහ මාස්ටර් ඔබ කිව්ව රතනජංකර් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයේදී ලකුණු 99ක් ලබා ගත්ත කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මම හිතන්නේ රතනජංකර් පඬිතුමාගෙන් ලකුණු 99ක් ලබා ගන්නවා කියන්නේ ඉතින් 100ම ලබා ගත්තා වගේ තමයි. මම අහලා තිනවා මේ ශ්‍රී රාහුල හිමිගේ නාමයේ සින්දුවේ ගායනා කළේ ඒ සින්දුවේ රෙකෝඩ් එක රතනජංකර් තුමා ඉන්දියාවට යනකොට ආපහු අරන් ගියා කියලා. ඔව් අපිට ඒ ගීතයත් අද බස්සදානේදී අහුම්කන් දෙන්න පුළුවන්. මම හිතන්නේ එතුමා මුලින්ම සංගීතයට අත්පොත් තබන්නේ එතුමාගේ පියාවන H.W. කරෝලි සප්පුහාමිගෙන් ඔහුගෙන් වයලින් වාදනය ඉගෙනගෙන තමයි කොළඹට සේන්දු වෙන්නේ. අපි අර තෝරගත්ත දෙවෙනි ගීතයටත් දැන් සමන් දෙමු. Fire! ಜಗದಿಯೇ ವಿದು સાક્ષના આલે અતિ લોવાતી સાક્ષના આલે સાક્ષના આલે અતિ લોવાતી કવા દુકાન સાના દે મા કવા દુકાન સાના ඒ ගීතය ගායනා කළේ රුක්මනී දේවී සමග. බටහිර සංගීත ශෛලියට බැහැ වී සිටපු ඊටාම ලාබාල රුක්මනී දේවී මෙවැනි ශාස්ත්‍රීය ගීතයකට සම්බන්ධ කරගෙන ඇයට පුහුණුව දීලා ශාස්ත්‍රීය සංගීතය දන්න ගායිකාවක් තරමට විශිෂ්ට විදිහට හැයව පුහුණු කළා මේ ගීතය තැටිගත කරලා තියෙනවා. දැන් රූපසිංහ මාස්ටර්ගේ ගෝලයින් ගැන කතා කරනකොට රුක්මනී දේවි ඊටාම ඉහළ තැනකදා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇලන් රත්නායක, එම්.කේ වින්සන්ට් වගේ අයත් එතුමාගේ ගෝලයින් හැටියට තමයි සඳහන් වෙන්නේ. දැන් මේ ශාස්ත්‍රීය ගායකයෙකු හැටියට කීර්තිමත්ව හිටපු රූපසිංහ මාස්ටර් මේ ලාබාල දැරියක් සමග මෙවැනි ගීතයක් ගායනා කිරීමට කැමති වීම අතවසෙම ඔබ දකින්නේ කොහොමද දැන් මේ මහා සංගීතවේදීන් මේ ආධුනිකයින් සමග ගීත ගායනා කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ඔහුගේ කීර්ති කදම්බේට මේ මදිපුංචකමක් නෙවෙයිද මේ මේ ලාබාල දැරියක සමග ගීතයක් ගායනා කිරීම. ඒකට හේතුවකුත් තිබුණනේ. ඒ කාලේ මේ කාන්තාව ගායනා කළේ නෑනේ බොහොම අඩුවෙන් ගායනා කළේ. ඉතින් රුක්මනී දේවි වගේ කෙනෙක් කලාතුරකින් හරි ඉස්මතු වෙලා එnde ඉඩ තිබුණා. අනිත් එක මේ මේ ගායනා කරපු ගීත බලන්නකො ඔක්කොම මේ හොඳ මේ ආගමික තාන දේශාභිමානී ගීත අදවල් මේ ප්‍රේම ගීත නෙමෙයි. ඔව්. ඔයතරම දැන් අපේ ආවේනික බෞද්ධ සංස්කෘතියක් තිබුණානේ. විශාල බෞද්ධ සාහිත්‍යයක් අපිට තියෙනවා. එතකොට ඒ සාහිත්‍යයෙන්ම උරුම වෙනවා මේ බෞද්ධකම. ඒක වෙන ආගම් තිබුණයි කියලා කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේ මුස්ලිම් ජාතික ගායකයෝ මොහිදීන් බෙග්ලා වගේ අය ජොහර් ෂා වගේ අය බෞද්ධ ගීත ගායනා කරන්නේ. ඒ එකමුතුව සමගිය ආගමික සහජීවනය මේක අපි කාලාන්තරයක් තිස්සේ අපිට තිබුණු දෙයක්. මේ නිසා කිතුණු දැරියක වන රුක්මනී දේවිත් ත්‍රි බුද්ධගයා විහාරය ගැන ගීතයක් ගායනා කරනවා. මේක අපිට කොච්චර ඥාතිත්වයක් තිබුණාද එකමුතුවක් තිබුණාද සහජීවනයක් තිබුණාද කියන එකට හොඳ සාක්ෂියක්. අපි රූපසිංහ මාස්ටර් ගායනා කරපු තවත් ගීතයක් අහමු. සිල්පසතරලෝකේ मनहारी संपता सदारी वे मनहारी देवी मनहारी संपता सदारी या शोसनसाभिनन्दन अदा शोयासनसा निगे पर निंदा නිතින ලබන පිණිස සලසාගුණ පාවී ලෝකේ නිතිකාරී සමාගතනාරී ගෞරව නිතින ලබන පිණිස සලසාගුණ පාවී එනවනනු නොහැක අපේ పదతరలోకే నవనను మతమదే శిల్పతరలోకే నిందానుమదే శిల్పతరలోకే నిందానుమదే శోభనవో దేశే మారా රූපසිංහ මාස්ටර් ඒ ගීතයත් ගායනා කළේ රුක්මනී දේවී සමග. දැන් අපි කලින් අහපු ශ්‍රී බුද්ධගයා විහාරයේ ගීතේ නම් එක්තරා විදිහක සරල ශාස්ත්‍රීය වුණාට සරල ගීයකට වඩා නැඹුරුයි කියලා මට හිතෙන්නේ. දැන් මේ ගීතය මට හිතෙන්නේ ඊට වඩා වෙනස් ස්වරූපයක් වගේ මට දැනුනේ. විශාරද අරවින්ද කොහොමද මේ ශිල්ප සතර ලෝකයේ කියන ගීතය? පුදුම දුර්ලභ තනුවක්. <laughs> ඒ දුර්ලභත්වය කියන්නේ දැන් මේ සංගීතයේ තියෙන ස්වර හතයිනේ. ඒක කොමල තීව්‍ර වශයෙන් තව වැඩි වුණාම ශ්‍රුති 12ක් තියෙනවා. ඒ ශ්‍රුති 12ම මේ ගීයේ තියෙනවා. <laughs> පුදුමයි මම අහලා නැහැ මම හිතන්නේ ලෝකේ අහන්න ඉතාම දුර්ලභ. මේ විදියට සොර සංකලනය කරලා හදාපු තන්මා පුදුමයි. ඔය රුක්මනී දේවී වගේ ගායිකාවක් මේ වගේ ගීතයක් ගායනා කරා කියන එක ඔබ කොහොමද දකින්නේ? හැබැයි කොච්චර සංකීර්ණ වුණත් ඒ ස්වර සංකල්පනේ ඇහෙනකොට සරලයි. අන්න ඒකයි මේ නිර්මාණයේ තියෙන පුදුමය. ඔව් ඒ නිර්මාණය ඇහෙනකොට මේ සාමාන්‍යයෙන් රාගධාරී සරල ගීතයක් විදිහට ඇහෙන්නේ. ඔව් නු සංගීතය දන්න කෙනෙකුට තේරෙනවා මේක ඊටාම සංකීර්ණ තනුවක් කියලා. ඔව්. හොඳයි. මේ රූපසිංහ මාස්ටර් අපේ ගීත කලාව පෝෂණය කිරීමේලා ලොකු පුරෝගාමී සේවයක් ඉටු කර කෙනෙක්. ග්‍රැම්ෆෝන් අවධියේදී මේ තැටි සමාගම් තරඟයට වගේ මේ තැටි නිර්මාණ ඉදිරිපත් කළා. ඇත්තටම HMV තැටි සමාගමත් කොලොම්බියා තැටි සමාගමත් ලොකු තරඟකාරීත්වයකට මුහුණ දෙමින් තමයි මේ තැටි නිර්මාණය කරේ. ඔවුන් වඩා නිපුණ ශිල්පීන් තම තමන්ගේ සමාගම් වලට අයිති කරගන්නට ලොකු වැරවැයමක යෙදුණා. දැන් HMV තැටි සමාගම His Masters Voice තැටි සමාගම Tamanගේ සමාගමේ සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට තබාගත්තේ බඳවාගත්තේ රූපසිංහ මාස්ටර්. දැන් එතුමා HMV තැටි සමාගම යටතේ ගීත 200ක් පමණ නිර්මාණය කරා කියන එක තමයි මේ ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. අපි අහලා බලමු තවත් ගීතයක්. මේ ගීතය මම හිතන්නේ එදා මෙදාතුර සංගීත ශ්‍රාවකයන් අතර රැව් පිළිරැව් දෙන ගීතයක්. ඒ ගීතය අපි අද අවසාන ගීතය හැටියට තෝරගත්තා. අපි ඒ ගීතයට සමන් දෙමු. ආ ہی بسوامی با سوامیٹ گام گنگا راجا بھی بلا دنان جسوامی دو گب گے وجیا بسوامی گبو گے گا راجا وی نما دام میں شدھاشا گے پرمیشر دی हि वरमेश्वर मे निय महागिविताहुलिमि राहुलहि गे राहुली गे राहुलि गे नाम तेरा हुलही गे नाम सुदिले लंका इतिहास सुदिले लंका इतिहास राहुलही විදුරු සීලේ සමිදාගේ දස අතෙහි අදා පැතිරි පවතේ විවිදුරු සීලේ වේ සමිදාගේ දස අතෙහි අදා පැතිරි පවතී نو جیون یہ نو جیبن یا دوار یا گے نام گے سنگھ ماسٹر ගුවන්විදුලියේ ගීත ගායනය ආරම්භ කළා තියෙන්නේ 1926 සිට. ශාස්ත්‍රීය ගීත, සරල ගීත, හින්දි ගීත වගේම ගාථා සජ්ජායනාවත් කරලා තියෙනවා ගුවන්විදුලියේ. මේසා දීර්ඝ ඉතිහාසයකට නැකම් කියන ගායකයෙකු වන රූපසිංහ මාස්ටර් 1971 අප්‍රේල් 27 වෙනිදා අපෙන් සමුගන්නවා. විශාරද අරවින්ද අවසාන වශයෙන් කියන්නේ මේ ಭಾರತයේට අපේ සංගීතඥයින් මේ සංගීතය හදාරන්න යන්න කලින් මෙවැනි මහා සංගීතඥයින් මේ ලංකාවේ බිහි වුණේ කොහොමද? ඔහුගේ මේ නිපුණත්වය කොහොමද අත්පත් කරගත්තේ? මන මෝහන මුරලි වාලා මේකේ මුල් ගීතය. මේ හින්දි ගීතේ විනයක් රාව පටවර්ධන කියන ගායකයා ගයලා එක ග්‍රැමෆෝන් තැටියෙන් ලංකාවට ගෙන්න ගත්තා. ඒ තැටිය ලංකාවේදී අහලා තමයි මේ ගීතේ ගායනා කළේ. අනිත් එක වැදගත්ම <laughs> කාරණා මම කියන්න ඕන මේ මගේ පියා තමයි මේ වචන දීපද රචනාව කළේ. ශ්‍රී රාහුල හිමිගේ නාමයෙන්. ඔව් මම හිතන්නේ අද අපි වෑයම් කළේ අපේ සංගීතය පෝෂණය කළ H.W. රූපසිංහ මාස්ටර් පිළිබඳ මතක සටහන තබන්න ජනරන්ජන ගී වැස්සටහන තුලින්. Thank you. ජනරන්ජනගේ මෙහිවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් ඕකා ගමගේ නිෂ්පාදනය සුරීකා පෙරේරා ශ්‍රවණවාහිනී මధుර භාෂිනී කර්ණ රසායන භාවපූරණී ස්වදේශීය සේවයයි ස්වදේශීය